කළාද නැද්ද? ඒ නත් විදින්නම් නත් ඉක්කන් නත් හුතන් නත් සුඛ පොදිකතාන කමානං කලං විපාකෝ නත් අයං නෝකෝ නත් කරෝ ලෝකෝ නත් මාතා නත් පිතා නත් සත්තා උපපාතිකා නත් ලෝකේ සමනග්‍රහඥා සමග්ගතා සමාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සත්‍යකත්වා පවේදී. ඒ අපි කියවනේ මේ මුල් කරුණු තුන ධානය පිළිබඳවමයි කියලා. අත්ති දින්නම් අත්ති කිත්තන් අත්ති හුතං නැති සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ කීවේ. සුඛත කියන්නේ යහපත් ක්‍රියා ඒ කුසල් නැත්තම් පින්. දුක්ඛත කියන්නේ අයහපත් ක්‍රියා. ඒ අකුසල්. පව්. මෙන්න මේ වායේ සුකත දුක්කතානම් කම්මාන කුසල කර්මයන්ගේ හා අකුසල කර්මයන්ගේ ඵල විපාකයක් නැත්තේය. නැති අයන් ලෝකෝ. ඔව් ඒ ඒ කර්ම පිළිබඳ ඒක ඒක නියත විද්‍යාවස්ත. නැති අයන් ලෝකෝ දැන් මේ මේ මේ ටිකම මේ ඒක මිත්‍යා දෘෂ්ටි. ඔව් නාස්තික දෘෂ්ටිනේ. නාස්තික. නැති අයන් ලෝකෝ කියන්නේ මෙලොව කියා එකක් නැත්නම් ඒ කියන්නේ මේ මේ හැර වෙනත් ලෝක තිබෙනවා ඒ වායේ සත්‍යය වෙනවා ඒ වායේ චුත වෙලා මෙහාට වුන් එනවා කියන එහෙම පිළිගැනීමක් නැහැ. නැති පරෝ ලෝකෝ ඒ වගේම මෙලව සිටින සත්වයන් මෙරි උපදනා පරලොවයි කියා එකක් නැත්තේය. නක්ති සත්තා ඕපපාතිකා කියන්නේ ඕපපාතික සත්වයෝ නැත කියන එක. ඒ ඕපපාතික සත්වයෝ කියන එකත් එතන එනවා. ඒ පුනර්භවය කියන පුනරුත්පත්තිය කියන එකත් එතන එනවා. නක්ති සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ මෙලොවක් නැත, පරලොවක් නැතේ කියන්නේ වෙන මේකක් නේ. ඒ කියන්නේ නක්ති සත්තා ඕපපාතිකා කියවේ මෙරි ඉපදීමක් කියන්නේ කියන්නේ මැරිනවා උපදිනවා කියලා එකක් නැත. එහෙම නැත්නම් අර මෞපිය සම්බන්ධයක් නැතිව ඕපපාතික වෙලබෙන ආත්මභාව කියනවානේ ඔය දෙවියන්ට ප්‍රේතාදී සත්‍යයන්ට නිරිසතුන්ට එහෙම ඕපපාතික සත්‍යෝ නැත. නැති මාතා කියේ මවට උපකාර කිරීමය අපකාර කිරීමය කියන ඒ කියන්නේ උපකාර කියන්නේ මවට සැලකීම අපකාරය කියන්නේ මවට විරුද්ධව කටයුතු කිරීම. කියන මේවායින් ඇති ඵලයක් විපාකයක් නැත. ඒකයි නැති මාතා. නැති පිතා කියන්නේ පියානන්ත. එහෙම සැලකීමේ කියන එකෙන් ලැබෙන විනක් හෝ නොසලකීම වරදවා පිළිපැදීම කියන මෙයින් සිදුවන වරදක් හෝ පවක් හෝ නැත්තේය කියන. ඒ ඊළඟට කර්ම කීයක් කියලා ගන්න. අමැති කරින් දැකනේ. අන්තිම එක තමයි නත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්න යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේකෙලි එන් කියන්නේ <clears throat> ලෝකයේ තමන්ගේම නුවණින් සයන් අභිඥාති තමන්ගේම විශිෂ්ට නුවණින් සත්‍චිකත්ත සාක්ෂාත් කොට දැනගෙන මොනවද දැනගන්නේ ඉමංච ලෝකං පරංච ලෝකං මෙලවත් කරලවත් කියන මේවා දැනගෙන ලෝකයාට ප්‍රකාශ කරන ශ්‍රමණ භාග්මනයෝ නැත දැන් බුද්ධාදී උතුමන් නැtei කියන එකයි ඒ නිසා අන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි බොහෝ තැන. ඔය ධිට්ඨිය පිළිබඳව විස්තර කරන විට එන්නේ. ඉතින් අප දන්නවා නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය කියලා දෘෂ්ටි තුනක් තිබෙනවා. ඔය නාස්තික දෘෂ්ටිය තමයි ඔය කියන්නේ. නාස්තික දෘෂ්ටි. කර්ම කර්මඵලවල විපාකයක් නැත කියන ඒ ප්‍රධාන කොට ඇති ඔය නැtei නැtei කියන නැත්ති කියන ඒ නාස්තික දෘෂ්ටි. ඔය නාස්තික දෘෂ්ටි උච්ඡේදයක්. එතකොට අනිත් එක අහේතුක දෘෂ්ටි. අහේතුක දෘෂ්ටිය කියන්නේ මේ සිදුවන්නා වූ කිසිම දෙයකට හේතුවක් ප්‍රත්‍යක් නැtei කියන්නේ. දැන් ඒ අහේතුක දෘෂ්ටිය තමයි අර අධිච්ච සමුප්පන්න වාද කියන එකෙත් වෙන්නේ. පටිච්ච සමුප්පාද කියන එකෙන් පෙන්වන්නේ යමක් ඇතිවීමට ඒ යම් කිසි හේතුවක් තිබෙනවා නැත්නම් හේතු රාශියක්. ඒක පටිච්ච සමුප්පාද. يعني පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම මේ නිසා මේ වෙයි කියන එක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උපජ්ජති එහෙම පටිච්ච සමුප්පාදයක් අදිච්ච සමුප්පාදේ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිව සිදුවන දේ හැටියට ගන්න අදිච්ච සමුප්පාද දැන් ඔය භ්‍රමජාල සූත්‍රයේදී එහෙම අදිච්ච සමුප්පන්න වාද දෙකක් දක්වා තිබෙනවා එකක් තමයි මේ කෙනෙක් අසඤ්ඤ සත්‍යෙහි ඉපද. අසඤ්ඤ සත්‍යෙහි උපදින්නේ මෙහිදී වායෝ කසිනේ උපදවාගත්ත ඒ චතුස්කණයේ හැටියට චතුර්ථ ධානය පංචකණයේ හැටියට පංචම ධානය උපදවාගෙන සංඥා විරාග වශයෙන් වැඩි අය සංඥා විරාග වශයෙන් වඩනවා කියන්නේ සිත පිළිබඳව කලකිරීමක් සිත නැති එක ගැනම සිත නැති කිරීම පිළිබඳවම නිතර හිතනවා ඒ ගැනම Tamange සිත පවත්වනවා සිත නැති තැනක් සිත නැති භවයක් ලබන්නට. එහෙමකොට සිත නැති භවය වූ අසඤ්ඤ සත්‍යෙහි උපදිනවා. ඒ ධානයේ නොපිරිහි කාලක්‍රියා කළොත්. ඉතින් ඒ බඳු ධානයක් උපදවා ගැනීමයි කියන එක ලේසි නෑ අමාරු. නමුත් Taman ගත්ත මේ වැරදි දෘෂ්ටියක් තියෙනවානේ. ඒ කියන්නේ සිත නැති තැන සැපයි කියලා. ඒ සිත නැති එකයි හොඳ සිත නිසා තමයි ඔක්කොම කරදර. ඒ කරදර කිසිවක් සිත නැත්නම් ඇතිවන්නේ නැහැ. ඒ නිසා සිත නැති භවයන් ඔහු පතන. එහෙම නිසා ලැබෙනවා ඒතනත්තාට අසඤ්ඤ සත්වෝත්පත්ති. අසඤ්ඤ සත්‍යෙහි උපදී. ඒ පිළිබඳව දක්වා තිබෙන්නේ යම්කිසි ඉරියව්වකින් මේ භවයෙන් චුත වුණා නම් ඒ තමා ඒ පංචම අධ්‍යාපනය නැත්නම් චතුර්ථ අධ්‍යාපනය උපදවාගෙන ඒ සංඥා විරාග වශයෙන් වැඩිවේ යම් භවයකදී නම් ඒ මිනිස්ලෝකෙදී ඒ චුතවන විට Taman සිටියේ යම් ඉරියව්වකින් නම් ඒ ඉරියව්වෙන් යුක්ත වූ ශරීරයක් ශරීරයක් විතරක් නෙවෙයි කෙනෙක් සත්වයේ ධක්මයේ වශයෙන් එහි පහළ ඒ පහළ වෙලා ඉතින් සිත නැ සිත නැති කය ඇති ජීවත් වන සත්වේ දැන් ධක්ම ශරීරයක් ඇතිවන්නේ ජීවිතයේ තිබෙනවා ජීවිතේන්ද්‍රිය තිබෙන ඒ ජීවිතේන්ද්‍රිය තිබුණා ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේ ඒ තිබුණා රූප ජීවිතේන්ද්‍රිය සහිත ඒ ශරීරය ක්‍රියා කරන්නට නම් නාම ජීවිතේන්ද්‍රිය සහිත වූ සිත තිබෙන්නට ඕනේ ඒ සිත නැහැ. එබැවින් ජීවත් වන සත්වයේ හැටියට භක්තියේ හැටියට එයි පහළ වෙලා එයි ආවිෂය වූ මහා කල්ප 500යි. ඉගත කරන. මේ මහා කල්ප 500 කවදා හරි ගත වෙනවා. කියන්නේ දැන් අපට තත්පරයෙන් තත්පරය අපගේ ආයු කාලයේ ගෙවි යන්නක් නැහැ. ඔවුන්ගේද ඔහුගේද ආයු කාලය ඒ විදිහටම ගත වෙනවා. ගත වෙලා මේ මහා කල්ප 500 කවදා හරි සම්පූර්ණ වෙනවා. එවිට එතනින් චුත වෙනවා. ඒ චුතවන්නේ චුතියන් රූපමේව රූපයමයි චුතවන්නේ. කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන රූපය. ඒ රූපයම එතනින් අතුරුදහන් වෙනවා. එහෙම එහෙම වී අර ධ්‍යාන බලයෙන් දුරු කළ නැවැත් වූ ධ්‍යාන බලයෙන් නැවැත් වූ සිත නැවත හටගන්න. අන්න ඒ හටගත්ත සිත පිළිබඳව එහෙම කෙනෙක් එහෙම කෙනෙක් මේ ජීවිතයේදී ඒ කියන්නේ නැවත ඔහු මේ මිනිසත් බව ලබා තමන්ගේ පරම පුරුදුතා වශයෙන් භක්ම ලෝකයේ ඉපද මේ ආපසු මෙහාට ආපු අය පිළිබඳව තිබෙනවා විශේෂයන් ඔවුන්ගේ සිත මේ අකුසලයට තරම් බර නැති සිතක්. අර පුරුදුතාවස්. ඒ එනිසා අර පරණ පුරුද්දට ඒ තැනත්තා නැවතත් මෙහිදී ඒ සීලාදී ඒ ඒ පැත්තට හැරෙන. හැරිලා භාවනා කරලා ධ්‍යානත් උපදවාගෙන තමාගේ අතීතය බලන්නට බැලුවම පේනවා මේ ජීවිතයේ මේ පළමුවෙන් සිත පහළ වූ එක. ඔහු දකින්නේ නෑ ඊ දේහ. කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැතුව කෙනෙකුගේ පහළ වීම වේ කියලා ඒ දෘෂ්ටියෙහි ඔහු පිටනවා. ඒක අභි පළමුවේ අභිච්ඡ සමුප්පන්න වාදයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනිත් අධිච්ඡ සම්පන්න වාදය තමයි අර තක්කී හෝති කියලා කියන්නේ තර්ක කරන අය ඉන්නවනේ. එහෙම වෙන්නට බෑ. කොහේද මේ වෙන කොහේ හරි ඉඳලා නැවත මෙහි උපදිනවයි කියලා එන එක නෙවෙයි මේ කියනවනේ දැන් මෞඛ්‍ය සම්බන්ධය නිසා ඇතිවෙච්ච මේ ප්‍රාණියේ ඒ වෙන කිසි සම්බන්ධකමක් ඒ පිළිබඳව දක්වන්නට බෑ කියලා එහෙම දක්වනෝනේ අන්නේ ඒ අය ඒ අනිත් අධිච්ච සම්පන්න වාද එහෙම අධිච්ච සම්පන්න වාද දෙකක් දක්වා තිබෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ අර ඒ ශාස්ත්‍රතවාද පිළිනවා ශාස්ත්‍රතවාදත් රාශියක් පිළිනවා ඒ දෙකම මා කියවනේ එදා මතක් කළා කුබ්බන්තාන් දිට්ඨීච අපරන්තාන් දිට්ඨීච කියලා දැන් අභිධර්මය ඉගෙන ගන්නා පිණිසුන් අභිධර්ම මාතෘකාව ඉගෙන ගන්නා විට ඒ ත්‍රික 22 හා දුක්ඛස්තිය කියා අවසන් වුණාට පස්සේ සුත්තාන්තික මාතිකා කියලා කොටසක් තියෙනවා සුත්තාන්තික මාතිකා අන්න ඒ සූත්‍රාන්තික මාත්‍රිකාවල එන දුකයන් අතර එක් දුකයක් තමයි පුබ්බන්තාම් දික්ඛීච අපරන්තාම් දික්ඛීච පුබ්බන්තාම් දික්ඛීච කියන්නේ పూర్ව භවයන් పూర్ව ආත්ම භාවයන් කියන්නේ මීට පෙර වූ භවයන් පිළිබඳව ඇති කරගන්නා දෘෂ්ටි අපරන්තාන දික්ඛීචය කියන්නේ මින් අනතුරුව ලැබෙන භවයන් පිළිබඳව ඇති කර ගන්නා දෘෂ්ටි. එහෙම වශයෙන් දෘෂ්ටි ඒ කොටස් දෙකකට බෙදලා పూర్වාන්තය පිළිබඳව ඇති කර ගන්නා දෘෂ්ටි 18ක්ද අපරාන්තය පිළිබඳව ඇති කර ගන්නා දෘෂ්ටි 44ක්ද ඒ භක්මජාල සූත්‍රයේ සඳහන්. මේ පිළිබඳව අපට විකට කතා කරන්නට කාරණයක් නැහැ මේ ගැන කියද්දී එහෙම දෘෂ්ටි පිළිගන්න. ඒ නිසා ditthi පිළිබඳව දැන ගැනීම ප්‍රයෝජනයි. සමහර විටක බෞද්ධයන් අතර පවා සමහර කෙනෙක් ඒ විදිහේ වැරදි දෘෂ්ටි වලට වැටෙනවා. මම දන්නවා මට සමහර විටක අහන්නට ලැබිලා තිබෙනවා. ඒ බෞද්ධයන් කතා කරනවා. කවදා හරි අපටත් නිවන් දකින්නට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ Tamange කිසිදු උත්සාහයක් නැතිව මේ සැරිසරලා සැරිසරලා කවදා හරි කියන්නේ. එහෙම බුද්ධාගමේ ඉන්නේ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ ඒ මිත්‍යා දෘෂ්ටිය ගත එක්කෙනා කීවේ ඒ සත්වයන්ගේ ඉපදීම නොයේ ಜಾති ගැන චුල්ලා සීති සහස්සාන කියලා ওই භට්ටජාල සූත්‍රයේ දෙනවා. ඒ එහෙම කියලා එයා ඔහු දක්වනවා මේ මිනිසුන් විඳින මේ සත්‍යයන් ලබන සැප දුක් පිළිබඳව කිසිදු අඩු වැඩි වීමක් නැත්තේය. ඒ හැම දිනාටම ලැබිය යුතු සැප ලැබිය ලැබෙන දුක කිරා තිබෙනවා. දෝන හිතේ සුඛ දුක්ඛේ නැති හායන වඩ්ඩනේ. දෝන හිතේ දෝන කියන්නේ ද්‍රෝණය කියන්නේ ඒ ද්‍රෝණයෙන් මනින ලද්දකි සැප දුක් කියන එක. දැන් අපි කෙනෙක් කෙනාට ලැබෙන සැප දුක් කියන මේවා එක්කෙනෙකුට වැඩි අනිත් එක්කෙනාට අඩුයි කියලා එහෙම නැහැ. මැනලා තිබෙන්නේ. ආ එක සමානව මැනලා තිබෙන්නේ. දෝන මිතේ සුඛ දුක්ඛේ. නත්ථි හායනේ හායන වර්ධනේ. ඒ ඒවායේ අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේ. අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේ. මේ සත්වයන් ඒ නිසා කවුරු හරි මේ සංසාරයෙන් නිදහස් වන්නටයි කියලා කරන ලද කරන ලබන උත්සාහය නිසා ඔහු ඉක්මනින් විමුක්තියක් ලැබීම හෝ ඒ පිළිබඳව කිසිදු උත්සාහයක් නොකරනාගේ විමුක්තිය ප්‍රමාද වීමක් හෝ වන්නේ නැත. නන්නේ නැත. හරියට කන්දක් මුදුනට නැගගත් කෙනෙක් Taman අතේ තිබෙන නූල් පන්දුව කොනක් අල්ලා වීසිකල කල්හි ඒ නූලේ දිග තිබෙන තෙක් ලිහිලා ලිහිලා කෙලවර වන්නේ අංශයේද අන්න ඒ වගේ මේ සත්‍යයන්ගේ අවසානය. එහෙම කිසිම එහෙම දෘෂ්ටි තිබෙනවා. ඒ වගේ එකක් තමයි සමහරු කියන්නේ අපි කවදා හරි එහාට යන්නේ. කවදා හරි එහාට යයි නම් ඕමනා කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාන්තික මාර්ගය පිළිවෙතක් වශයෙන් දක්වා. ඕනේ නෑ. කවදා හරි යනවා නම් මොකටද ඒ? ඉතින් ඕන දෙයක් කරලා යත හැකි. එහෙම යන්නේ. අනේ ඒ නිසා තමයි මේ විද්‍යා දෘෂ්ටි පිළිබඳ. ඉතින් මේ විද්‍යා දෘෂ්ටි නොඑක් විදිහට කෙනෙකුට ඇති වෙනවා. දැන් සමහරෙකුට හිතන්නට පුළුවන්. කුකුලෙකු දිහා බලා කුකුලාගෙන් මිනිසාට ගත හැකි වෙන ප්‍රයෝජනය මොකක්ද? ඌ ඉදදී සිටින්නේ මිනිසාගේ භක්ෂණය සඳහා කෙනෙක් එහෙම හිතන්නට පුළුවන්. මිනිහාට ගොදුරු වීමටයි මේ ඒ සතා ඉදදී සිටින්නේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. ඉතින් කොයිතරම් බලවත් මිත්‍යා දෘෂ්ටියක්ද ඒක? ඉතින් ඒකම තමයි තවත් අය කියන්නේ දෙවියන් වහන්සේ ඒ විදිහේ සතුන් මවා පිළිගන්නේ මිනිසාගේ ප්‍රයෝජනයට. මිනිසාගේ ප්‍රයෝජනයට. අපි ගන්න මිනිසාට මොන ප්‍රයෝජනයක්ද? කුකුලාගේ. කුකුලාගේ මස කන්නට මිසක කියලා කෙනෙක් කියන්නේ හිතන්නට පුළුවන්. සල. ඉතින් ඒ විදිහේ මිත්‍යා දෘෂ්ටි ගන්න. ඒ මිත්‍යා දෘෂ්ටි ගෙන නොයෙක් වැරදි කරනවා. ඒ නිසා තමයි මිත්‍යා දෘෂ්ටි ය බොහෝම භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් උන්වහන්සේගේ ධර්මෙහි එන පරිදි පරමානි වජ්ජානි කියන මේ වචනය දක්වා උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ විද්‍යා දෘෂ්ටිය පිළිබඳව පමණයි. දැන් අප දන්නවා භයානක අකුසල කර්ම පහක් එනවා ආනන්තරීය කර්ම. පංචාමන්තරීය කර්ම කියන්නේ ඒවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු සිරුරෙන් මේ සැලවීම සංඝ බෙහෙත කර්මය. මේ අකුසල් පහෙන් යම් කිසිවක් යමෙක් කර තිබුණොත් ඒකාන්තයෙන්ම මරණයට අනතුරුවම නිරේහි උපදී. ඒකට ඒක වෙනස් වන්නේම නැහැ. ඒ තනත්තා කොයිතරම් ඉන් පස්සේ හෝ ඉන් කලින් කොයිතරම් පින්දහම් කර තිබුණා. තිබුණත් ඒ తත්වය වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ ඊළඟ නිරෙහි උපදිනවා. ඒකයි ආනන්ද ආනන්තරය කියන්නේ ඒ නිසා. අනුතුරු ආත්ම භාවයේදීම විපාක. ඒ වගේම ආනන්තරය වෙනවා ධ්‍යානයේ උපදවාගෙන ධ්‍යානයේ නොපිරිහි කාලක්‍රියා කළොත්. නොපිරිහි කාලක්‍රියා කළොත් තමා ඒ ධ්‍යානයෙන් ලබා දෙවන ආත්ම භාවය පිළිබඳව ඇති කැමැත්ත ආශාව අත් නොහැර සිටින. දැන් සමහරුන්ට ධ්‍යාන උපදවා ගත්තත් භක්ම ලෝකෙහි යන්න ඕනේ නැහැ. උනට ඒ පිළිබඳව තියෙන වමනාව අත්හැරියොත් Taman කර තිබෙන කාමාවචර කුසල කර්මයකදී විපාකයක් ලබත හැකි. ඒකට බාධාවක් නැහැ. ඒ ධ්‍යාන කියන ඒවා බොහොම බල සම්පන්න ඒවා කුසල්. ඒ නිසා ඉන් ලබා දෙවන මේ විපාකය විපාකය Tamanගේ කැමැත්තෙන් අත්තරතේ. එහෙම කරන අය සිටිනවා. ඒ එතකොට ඒ ධානයේ විපාකය නෙවෙයි ලැබෙන්නේ. කාමාවචර කුසලයේ විපාක ලබනවා. එහෙම නැත්නම් නොපිරිහුණු ධානය විපාක දෙනවා. පිරිහුණු ධානයේ විපාකයක් නැහැ. පිරිහුණොත් දැන් ඒක ඒ නොපිරිහුණු ධානය අනතුරු ආත්ම භාවෙහි විපාක දෙනවා. ඒ අර්මාකී කර්ම වලට සඳහන් කළේ ඒ කර්ම වලට යටත්ය. එහෙම ලැබෙන. ඒ හැර ආනන්තරික වශයෙන් දක්වා තිරෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. ඉතින් කර්ම වශයෙන් නියත මිත්‍යා දෘෂ්ටිය තමන්ගේ මරණයට කලින් අත්හළු කෙනෙක්. එතකොට ආනන්තරිය කියන්නේ නැහැ. ඒ නියත මිත්‍යා දෘෂ්ටි ගත්ත අයට ඒ දෘෂ්ටි අත්හැරෙන්න. යන්නේ ඒකට හරි කල්යාණ මිත්‍රයෙක් නැත්නම් සත්පුරුෂ ආශ්‍රයක් වුණයි කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයා කියන මෙයින් ප්‍රධාන වශයෙන් ගන්න දක්වන්නේ තමන්ට යහ මඟ කියා දෙන කෙනෙක්. හරි මාර්ගය, හරි පැත්ත කියා දෙන. ඒ නිසා කල්යාණ මිත්‍රන් උපසංකලිත්වා කියලා විසුද්ධි මාර්ගයේ යන්නේ ඒ කල්යාණ මිත්‍රයා ගැන එන කරුණ වගේකුත් දක්වන්නේ පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නෝචක්ඛාමේ නියෝජයේ කියලා. අන්න ඒ ගුණයන්ගෙන් යුක්ත වූ කල්යාණ මිත්‍රයෙකු කෙනෙකුට උවමනා කරන්නේ ඒක කාරණේ නිසා. Tamanth හරි හරි බවක්, වැරදි දේ වැරදි බවක් කියා දෙන කෙනෙක් වෙන්න. සමහරු එහෙම කරන්නට ලෑස්ති නැහැ. සමහරු හිතන්නේ මිත්‍රයාය හොඳ මිතුරාය කියන්නේ තමන්ගේ ඒ අනිත් එක්කෙනා ඒ මිතුරා කරන හොඳ හෝ නරක කවරක් විතත් ඒ හැම එකක්ම අනුමත කරන්නේ කියන්නේ. ඒ භාව ඒක වැරදි. ඒ එහෙම මිතුරුකම් කරන්නට නරකයි. ඒ මොකද ඒ මිත්‍රයා වශයෙන් වැටෙන වලේ තමනුත් වැටෙන්නට සුදුසු නෑ. තමන් කරන්නට තියෙන්නේ මිත්‍රයාව බලේ වැටෙන්නට ඕ බලේ වැටෙන එකෙන් වළක්වාගෙන ගොඩට ගන්න. නැත්නම් ඉවතට එන්න. ඒකයි මිත්‍රයා වශයෙන් කරන්නේ. ඒකට තමන් කරුණු දැනගන්න. ඒකයි ධර්මයේ ඉගෙන ගන්නටයි දැනගන්නටයි කියන්නේ ওই කාරණේ නිසා. මම ඊට කලින් මේ පින්නතුන්ට කියා තිබෙනවා. අපට මිතුරන් වශයෙන් නෑයන් වශයෙන් තවත් කෙනෙකුට සංග්‍රහ කළ හැකි සංග්‍රහ කළ හැකි අපි එහෙම කරනවානේ ගෙදරට පැමුණාම තේ කෝප්පයකින් එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී කළ යුතු යම් කිසි සංග්‍රහයක් තිබෙනවා නම් මත්පැණි නෙවේ ඒ විදිහේ සුදුසු දෙයකින් සංග්‍රහ කරනවා එහෙම සංග්‍රහ කිරීම ඒ ඥාති මිත්‍රකම් පැවැත්වීම වශයෙන් කරන එක ආගන්තුකයන් එක අපි සංග්‍රහ කරනවා. එහෙමත් ඒ සංග්‍රහය දෙවිධයකින් කළ හැකි. එකක් තමයි ආමිෂයෙන් කරන සංග්‍රහය. ඒක ආමිෂ ප්‍රතිසංඛාර කියලා ගන්නවා. අනිත් එක තමයි ධම්ම ප්‍රතිසංඛාරකය. ධර්මයෙන් කරන සංඝාය ධම්ම ප්‍රතිසංඛාර. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දෙකෙන් ධර්ම පටිසංඛාරය උසස්ය. උසස්. ඒ මොකද එහෙම කියන්නේ? ආංශයෙන් කරන ඒ සංග්‍රහය ඒ සංග්‍රහය ලබන තැනත්තාට ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් ඒ ප්‍රයෝජනය ස්වල්ප කාලයක සුළු කලකට ප්‍රයෝජන. විපාසිතව සිටි අවස්ථාවකදී බොන්නට දුන්නා නම් විපාසය සංසුදෙනවා. ඒ නිසා ඒ සංසුන්ින ස්වභාවයෙන් ලැබෙන යම් සුවයක් තිබෙනවා නම් ඒක ඇති වෙනවා. ඒක ඉතින් නැවතත් විපාකයේ ඇතිවන තුරු පවතිනවායි කියලා කියත් හැකිනේ අපිට. ආහාරයක් දුන්නම ඒ ආහාරය නිසා ඒ ක්ෂුදාව බඩගින්න නිවාගත්තා. නැවත බඩගිනි වනතුරු එයින් ලැබුණු උපකාරය ඇති පැවතුමයි කියලා අපිට කියතේ. ධර්මය එහෙම නෙවෙයි. ධර්මය ඒ ඒ සංග්‍රහය ලැබූ තැනත්තා එය හරි හැටියට පිළිගෙන ඒ ප්‍රයෝජන ගන්නේ නම් ඒ තැනත්තාට Tamanගේ මුළු ජීවිත කාලයේදී ඊට පස්සේ අනතුරු ආත්ම භාවවලදී තමා ඒ සංග්‍රහ වශයෙන් ලබන ලද ඒ ධර්මයෙන් Tamanට යහපත සිදු කරගන්නට පුළුවන්. ඒ නිසා ආමිෂ ප්‍රතිසංඛාරය කරන්නාත් මෙන්න හැමදෙනාම ධම්මපටි සංස්කාරයෙන් අන්‍යයන්ට සලකන්නට පුරුදු වන්නට ඕන. ඒ සඳහාද කෙනෙක් ධර්මයේ දැනගත යුතු ටික. දැන් කෙනෙකුගේ පිළිදෙන මිත්‍යා දෘෂ්ටිය මොනතරම් මහාංශයකින් හරි කරුණ දක්වලා ඔහුගෙන් ටිකක් දුරටවත් ඉවත් කළොත් ඔහුගේ මිත්‍යා දෘෂ්ටි සියල්ලම නොවේ ටිකක් ඉවත් කළා. ඔහුට කරන කොයිතරම් ලොකු උපකාරයක්. ඒ දෘෂ්ටිය තමයි විචා දික්ඛ දික්ඛවේ පරමානි වජ්ජාමි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ওই නාස්තික අහේතුක අනිත් එක තමයි අකිරිය. අකිරිය දෘෂ්ටිය තමයි Taman කරන උත්සාහයෙන් ගන්නා ව්‍යායාමේ ප්‍රයෝජනයක් නැහැ. එහෙම ලබන්නට පුළුවන් දෙයක් නෑ. කියලා ඒ උත්සාහයේ, ත්‍යායාමේ, ක්‍රියාවේ ඇති වැඩක් නැති බව දැක්වීම තමයි අකිරිය දෘෂ්ටිය. ඉතින් මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට තිබෙනවා. ඒ දෘෂ්ටියෙන් තේරුම්ගෙන ඒවා කවදාවත් Tamanගේ සිතෙහි ඇති කර නොගන්නට අපි පරිස්සම් වන්නට ඕන. ඊළඟට එන්නේ විචිකිච්ඡා කියන්නේ. දසක් මේ අපි කතා කරන්නේ ක්ලේශ පිළිබඳ. කෙලස් 10යි. ඊළඟට එන්නේ විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය කියන විචිකිච්ඡා. හැම සැකයක්ම විචිකිච්ඡාව නෙවෙයි. ඒ වචනය සැකය කියන නිසා කෙනෙක් කියන්නට බැරි නෑ තමාට මේ සමහර කාරණයකදී මට විචිකිච්ඡාවක් ඇති වුණයි කියලා සැකයක් ඇති වුණේ එක ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන විචිකිච්ඡාවක් ඇති වුණා. නමුත් මේ විචිකිච්ඡා කියන එකෙන් මෙහි දක්වන්නේ අටතැනක උපදනා වූ සැකය. කරුණු අටක් පිළිබඳව ඇතිවන්නා වූ සැකයටයි ධර්මෙහිදී විචිකිච්ඡා. දැන් අපට නොඑක් සැක ඇති වෙන්නට පුළුවන් නේ. Tamange මිත්‍රේකු තමන්ව බැලීමට එනවයි කියලා යම්කිසි දිනයක අපට කියලා තියෙනවා. ඉතින් ඒ ඒ පණිවිඩය ලැබුණම තමන්ට ඇතිවන්නට බැරි නෑ සැකයක්. ඔව් ඒ කියපු විදිහටම එයිද කියලා සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඒක මේ මෙතන දක්වන විචිකිච්ඡාව නෙවෙයි. ඒ විචිකිච්ඡාව නෙවෙයි. මේ විචිකිච්ඡාව ඒකාන්ත අකුසලයක්. ඒවාට අරමුණු වන්නේ විචිකිච්ඡාවට අරමුණු වන්නේ බුද්ධ ආදී කරුණු අටයි. ඒ දක්වනවා සත්තරි කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය කංකති විචිකිච්ඡති උබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති උබ්බන්තා පරන්තේ කංකති විචිකිච්ඡති ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කාංකති විචිකිච්ඡති කියා ඒ අට දක්වනවා. සත්තරි කාංකති විචිකිච්ඡති. Tamange ශාස්ත්‍රූන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකකිරීම. උන්වහන්සේගේ ගුණයන් පිළිබඳව උන්වහන්සේගේ ශාරීරික ලක්ෂණයන් පිළිබඳව අපේ බණ පොතේ සඳහන් වෙනවා. උන්වහන්සේම දේශනා කරලා තිබෙනවා ලක්කන සූත්‍රයේදී තමන් වහන්සේට ලැබුණු ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ. ඒවා ගැන සැක කරමු. ඊට වඩා නරක වහන්සේගේ බුද්ධා ඒ බුද්ධ ගුණයන් පිළිබඳව ඇතිකර ගන්නා සැක. නවරහදී බුදු ගුණ තිබෙනවා. ඒවා පිළිබඳව සැක. අනේ සත්තරි සංකති විචිකිච්ඡ. මොකද හේතුව? දැන් අපට මේ ශාසනයෙන් ලබා ගන්නට හැකි යම් අර්ථයක් සිදු කර ගන්නට නම් මේ ශාසනය ශාසනය කියේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයනේ ඒ අනුශාසනය කළ උතුමාණන් වහන්සේ ගැන පිළිගැනීමක් වහන්සේව විශ්වාස කිරීමක් ඇදහිීමක් තිබෙන්නට ඕන. තිබෙන්නට. දැන් සමහර කෙනෙක් සමහර දෙයක් අපට කියන විට ඒක ඇත්තමයි කියලා පිළිගන්නට නොකමැත්තක්. ඒක ඇත්තට එහෙම ඒ විදිහේ නැම්මක් අප තුල නැත්නම් ඒ කියන ලද කාරණය එහෙමම පිළිගැනීමක් කොට ඒ අනුව පිළිපැදීමක් හෝ කළ යුත්තක් හෝ කරන්නට අපි ඉදිරිපත් වන්නේ නැහැ. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය නිකම්ම දැනගැනීම වශයෙන් තිබෙන අනුශාසනයක් නෙවෙයි පිළිපැදීම වශයෙන් තිබෙන අනුශාසන. පිළිපැදීම තු අනුශාසන. ඒ පිළිපැදීමට නම් ඒ අනුශාසනය කර වදාළ උතුමාණන් වහන්සේ පිළිබඳව හිතන්නට ඕන විශ්වාසය. එහෙම නැත්නම් කාටත් ඕන දෙයක් කියත හැකි. නේද? දැන් කෙනෙක් ඇවිත් මේ යම් කිසිවක් යම් කිසි තැනකට ඇවිත් ප්‍රකාශ කරනවා. එයා කොච්චර සිටිනවද? දැන් අපගේම බෞද්ධයන් පවා බලන්න. නෑ එහෙම යන්න ඕනේ නෑ. මටත් අඬ ගන්නවා සමහරු බලන්න යන්න. ඒ ඒ බැලීමෙන් මොකද අපිට ගන්නව බුදුරජාණන් වහන්සේ බලන එකේයි අහන එකේයි තිබෙන වටිනාකම උන්වහන්සේ දක්වනවා. නේ? උන්වහන්සේ පෙන්නනවා දක්ෂනාන්තරය කියා එකකුත් සවනානුත්තරිය කියා තව එකක්. දසනානුත්තරිය කියන්නේ උසස්ම දැකීම. දැකීම අතුරෙන් ඒ කියන්නේ මේ මස ඇතින් දැකීම. එහෙන් දැකීම කියන එක. උසස් දැකීම කියන අනුත්තරිය දර්ශන. ඊට වඩා තව උසස් එකක් නැහැ. ඇසීම අතුරෙන් උසස්ම ඇසීම කියලා එකක්. දැන් ඒ දෙකම තිබෙන්නේ මේ ශාස්ත්‍රයේ මේ ශාසනයේ තිබෙන්නේ උතුම්ම දැකීම නම් බුදුරජාණන් වහන්සේව දැකීම එව නැත්නම් වහන්සේගේ ශ්‍රාවකයෙකු දැකීම දස්නාත් ශ්‍රවණාන්තරයේ කියා දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය උන්වහන්සේ වෙතින්ම ඇසීම එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් ඇසීම ඉතින් මේ දෙක පිටියේදී අපි වෙන මොනවත් අහන්නට කොමටද යන්නේ? දැනෙන දේවල් දැන ගැනීම, භූගෝල විද්‍යාව දැන ගැනීම, රසායන විද්‍යාව දැන ගැනීම, ඒ සඳහා ඉතින් යන්න ඕනේ එක එක්කෙනා වෙතට. ඒක වෙනම කාරණයක්. ඒක නෙවෙයි. මේ ධර්මය දැනගන්න තියෙන්නේ. එන්නේ යන්න කාරණයක් නැහැ. ධර්මයේ හොඳට පැහැදිලි. ඒ නිසා එකිනෙක කෙනා Tamanගේ මතිමතාන්තර ප්‍රකාශ කරන එක ඒ ධර්මයේ නෙවෙයි. ධර්මයේ නෙවෙයි. සමහර විටක ධර්මයේ පිළිබඳව කර තිබෙන සාකච්ඡා ධර්මයේ ධර්මයේ පොතපතේ සාකච්ඡා කරනවානේ. දැන් විසුද්ධි මාර්ගය එබඳු සාකච්ඡාවක් තමයි. විසුද්ධි මාර්ගය ඒ ධර්මයේ පිළිබඳව එන සාකච්ඡාවක්. කරුණු දැක්වීමක් නේ. ඒ කරුණු දැක්වීමේදී ඒ කරන ලද ආචාර්යයන් වහන්සේ වූ බුද්ධഘോഷ අටුවාචාර්යන් වහන්සේ යම්කිසි කාරණයක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් යන විට දැනකට ඇවිත් කියනවා මේ කාරණය අටුවාවෙහි සාකච්ඡා කරනක. ඒ අටුවාවෙහි කීවේ සිංහල අර්ථ කතාවල. අටුවාවෙහි සාකච්ඡා කරන මේ මගේ මතයයි. මගේම. බලන්න කොයිතරම් සාධාරණද කියලා. කොයිතරම්. ඒ ඒ මතය බුද්ධ මතය නෙවෙයි. Tamanගේ මතය. Tamanගේ අදහස. ඒ කියේ බුද්ධ මතයට විරුද්ධ එකක් නෙමෙයි. මේ කාරණයට අනුව හරියට අර අන්වේ ඥානය කියලා කියන්නේ. අන්න ඒ වගේ මෙන්න මෙයයි කියලා දක්වනවා. එහෙම නැත්නම් ඒක මේ බුද්ධ මතයේ වගේම බුදුරජාණන් වහන්සේගේම අදහස වශයෙන් දක්වනවා නම් ඒක යුක්ති යුක්ත නැහැ. යුක්ති යුක්ත නැහැ. ඒක ආචාර්යවරයෙකුට සුදුසු නැහැ. අන්න ඒ වගේ කරුණවලදී කොයිතරම් පරිස්සම් වෙලා තියෙනවද? ඒ උතුමෝ කියන එක තේරුම් ගන්න. ඒ නිසා අපට ධර්මයේ දැනගන්නට ධර්මයේ දැනගන්නට වෙනත් දෘෂ්ටිකයන් වෙතට යන්නට ඕනේ නැහැ. සමහරු කියනවා කියන්නේ බුද්ධාගමයි කියලා. නමුත් බුද්ධාගමකාරයෙක් නෙවෙයි. කියන්නේ බුද්ධාගමයි. ඒ ඒක උනත් මම හිතන්නේ ඒ තරම්ම අවශ්‍යයි කියලා මට හිතෙනවා. මේ එන්නේ පිළිගන්නේ නැහැ නේ. පිළිගන්නේ. මම දන්නවා සමහර සමහර හාමුදුරුවෝගෙන් අහලා තිබෙනවා මේ හාමුදුරුවෝ මේ කතා අහන්න ගියාම මොකටද ඕකක් කනන් ඉන්නේ කියලා මේ මහානකම කරන්නේ ඇයි කියන එක න්‍යාය එහෙම ඕනේ නැtei කියලා එයාගේ පිළිගැනීම ඉතින් ඒ කතා අපිට ඕනේ නැහැ දැන් සාමාන්‍යයෙන් එහෙම මේ අහුම්කම් දීමේ කියන එක නම් නරකක් නෙවෙයි නමුත් ධර්මය දැන ගැනීම වශයෙන් ඔවුන් වෙතට යන්නේක ඒක මා පිළිගන්නවා. මොකද සමහරු ඉන්නේ එහෙම ගියාට කමක් නැහැ. Taman හොඳට ධර්මය හදාරන කෙනෙක්. එතකොට Taman වෙනස් වෙන්නට කාරණයක් නැහැ. Taman කාරණේ දැනගෙන තිබෙනවා. ඒ ඇසීම නිසා Tamanගේ ඇති වෙන්නේ නැහැ වෙනස් වීම. එහෙම නෙමෙයි. සමහරු කුමක් පිළිගන්නද කියන මේ වේල්හක ජාතෝ කියලා ඉන්නේ. දෙගිඩියාවකට කලින්. ඕවා අහන්නට ගියා. ඒ කිඩියාවකට පැමිණෙන. ඒ නිසා කොයි එකක්වත් හරි නැtei කියන තීරණයකට පස්සේ වැටෙන්නට බැරි නෑ. ඒ නිසා තමන් තේරුම් ගන්න ධර්මය ඉගෙන ගන්න එක තමයි වඩාම හොඳ විදිය. ඒ සුදුසුකම් දෙකට පැමිණ ධර්මය දැන් මේ ධර්මයක් උගන්වන පිරිස දැන් අඩු වෙලා තියෙනවා. අපිට නම් අපේ පෙර පිනක් නිසාදෝ ඒ විදිහේ ආචාර්යවරු අපට ලැබුණා. ලැබුණා. අපි උන්වහන්සේලා වෙතට ගොස් බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. නමුත් එහෙම උගන්වන්නට පිරිස එහෙම ඒ තරම් දැන් නැහැ. දැන් මොකක් අඩු වෙලා මා කියන්නේ වික්ෂුන් වහන්සේලාට අපි ඉගෙන ගත්තේ හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේලා කොයිතරම් කැපවීමකින් මේ ධර්මයට ශාසනයට සේවය කළාද කියන එක හිතා ගන්න. ඉතින් ඒ එහෙම පිරිසක් නැවතත් ඇති වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ ඇති වුණොත් නම් හොඳයි. ඒ ඒ අපි ඒ එහෙම උත්සාහයකුත් කරනවා. කරනවා ඉතින් මේ කරන්නට ඕන. දැන් උන්වහන්සේලාගෙන් දැනගන්නට ලැබුණ දේ කොයි තරම් වටිනවද කියන එක අපිට දැන් හිතෙනවා. ඒ නිසා ඒ Taman තෝර ගන්නට දැන් අසුරු කරන්නට වෙනත් පිළිස කායිකවත් තරහ වෙන්නට නෙමෙයි. කිසිවකු කිසිවකු පහත් කොට සැලකිය යුතු නැහැ. කිසිවකු පහත් කොට සැලකිය යුතු නැහැ. කිසිවකු අයින් කළ යුතුත් නැහැ. අත්හැර දැමිය යුතුත් නෑ තමන්ගේ සිතින්. එහෙම නේද? එහෙම අය පිළිබඳව තමන් තුළ ඇතිවන්නට ඕනේ. ඔවුන් යන්නේ වැරදි මඟ නම්, ඔවුන් හදන්නට බැරි තත්වයක නම්, ඔවුන් කෙරෙහි අපට ඇතිවිය යුත්තේ තරහව නෙවෙයි, අනුකම්පාව. මෛත්‍රිය ඇති කරන්න ඕනේ. නමුත් ඒ නිසා ඔවුන් කෙරෙහි අනුකම්පාවයි කියලා තමනුත් ඒ ගොඩට වැටෙන්නට සුදුසු නැහැ. තමන්ගේ තත්ත්වය තමන් තියාගන්නට ඕන. තත්ත්වය කියන්නේ මේ ලොකු කම නෙමෙයි. Taman යන මඟ හරි මඟ තියෙනවා. අනේ ඒ නිසා කෙනෙකු තවත් කෙනෙකුන්ට කළ හැකිව තිබෙන. ඊටාම උසස් උසස් උපකාරය තමයි ඒ අය යහපත් මාර්ගයට ගැනීම. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නුඹලාට ඇහුම්කන් දෙන්නවුන් සිටින්නා උඹලා කියන දේ අහන අය උඹලාගේ නෑය ලේ නෑය මිත්‍රය කියන මේ අය ඔවුන්ට නුඹලා විසින් කළ යුතු ලොකුම උපකාරය නම් ඔවුන් චතුරාර්ය සත්‍යෙහි පිහිට වීම චතුරාර්ය සත්‍යෙහි පිහිට එහෙම අනුශාසනා එවෙන් ඒ නිසා තමයි අර ධර්මයෙන් සංග්‍රහ කිරීමේ කියන එක ඒ තරම් උසස් කොට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කාරණේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේය පසේ බුදුරජාණන් වහන්සේය කියන මේ ධනම වහන්සේ හැර අනිත් කවරෙකු හෝ තවත් කෙනෙකුගෙන් ධර්මය අසාලයි මාර්ගඵලාධිගමනයකට පැමිණෙනවා. ඒ නිසා ඒ ඇසීම ඉගෙනීම කියන එක තාම සැලකිය යුතු දෙයක්. එෙහිදී අපට දෘෂ්ටි දැන් දැන් අපි මේ විදිහට මේ දෘෂ්ටි ගැන සාකච්ඡා කරනවා. දැන් ධර්මයේ ඉගෙන ගන්න කියලා. ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට මා දන්නවා මා මෙහිදීත් කියලා තිබෙනවා මේ ධර්මජාල සූත්‍රය බොහෝ විස්තර මට මතකයි මා දෙහිවල තරුණ බෞද්ධ සංගමේ කතාවලදී ධර්මජාල සූත්‍රය ගැන කතා කළා ඉතින් ඒ ඉගෙන ගන්න අයට ඒ දෘෂ්ටීන් පිළිබඳව දැන ගැනීමට ලැබෙනවා කියලා තේරුම් ගන්නට පුළුවන් වෙනවා සමහර කරුණු තිබෙනවා පොතේම කියලා තේරුම් ගන්නට අමාරු බව. ඒකට යම්කිසි උදව්වක් තවත් කෙනෙක් වෙනවා. ඒ උදව්ව මේ දේශන කර දේශනා කරන කෙනෙකුගෙන් Tamanට ලැබෙනවා. ඊට පස්සේ පොතකින් කියවම Tamanට කාරණය හොඳට පැහැදිලි වෙනවා. ඒකෙන් ගුරුවරයෙක් කිව්වේ ආචාර්යවරයෙක් කිව්වේ ගුරුවරයෙක් මේ ඒ සඳහා Tamanට මේ අත්වැලක් සපයන්නට Taman වෙනුවෙන් ගුරුවරයාට බෑ ඉගෙන ගන්න. නමුත් ඒ අත්වැල සපයන්නට පුළුවන්. ඒ අනුසාරයෙන් Taman ඒ දැනුම වඩා ගන්නට ඕන. දැනුම වර්ධනය සමහර විටක ගුරුවරයාට වඩා උසස් ලෙස ඒ කාරණේ Taman තේරුම් ගන්නවා වෙන්නට පුළුවන්. හැම විටම එහෙම ගුරුවරයාමයි ඔක්කොම දන්නේ කියලා එහෙම නියමයකුත් නැහැ. ගුරුවරයා කියන දේට අනුව තමා ඒවා සලකාගෙන දින ගන්නකොට දැන් විට ගුරුවරයාට වඩා උසස් වන්දමින් මේ කාරණේ තේරුම් ගන්නවා වෙන්නට පුළුවන්. අනේ ඒ නිසා ඒ ඉගෙනීම කියන එක කරන්න. දැන් මේ අපි කරන්නේ කුමක්ද? ඉගෙනීමක් කරනවා. ඉගෙනීමක් කරනවා. අනේ ඉගෙනීම කරන අවස්ථාවේදී ඒ තමා කරන ඉගෙනීමට උපකාර කරන ගුරුවරයා හෝ කතිකයා හෝ දේශකයා හෝ කවුරුන් හෝ වශයෙන් නම් නම් කරන්නේ ඒ තැනැත්තාගෙන් තමන්ගේ යහපත පිණිස පවත්නා ඇත්තක්ම කියවෙන්නට ඕන කවදාවත් වැරදි දෙයක් මේ බොරු වෙන දෙයක් කිය වෙන්නට ඕන. සමහර විටක Taman නොදන්න දෙයක් වෙන්න පුළුවන්. කතිකයා ඒ කතා කරන දේශකයා සමහර කාරණයක් දන්නේ නැහැ. දන්නේ නැත්නම් නොබා කියන්නට ඕනේ කාරණය මම දන්නේ නැහැ. සමහර විටක මතක නැති වෙන්නට පුළුවන්. මට ඒ මතක නැහැ. ඒක බලලා කියන්නම් කිව්වේ. ඒකෙන් කිසි අඩුවක් වෙන්නේ නැහැ Taman. තමන්ගේ ලොකුකම තියාගන්නට ඕන දෙයක් දෙසා බෑම සුදුසු නෑ. විශේෂයෙන්ම මේ සත්‍යය. අනේ නිසා මේ දික්ටි කියන එකත් තේරුම් ගන්න. විචිකිච්ඡා කියන එක සැකේ බුද්ධ ආදී අටචරක බුද්ධ ධර්ම සංග්‍රහය. ඒතකොට බුදුරජාණන් වහන්සේ ගැන මොනම විදිහේවත් සැකයක් ඇති කරගත යුතු නැහැ. සමහර විටක ප්‍රත්‍යඥ දෝෂය නිසා බුදුරජාණන් වහන්සේ ගැන වුවත් කෙනෙකුට සැක හිතෙන්නට බැරි නෑ. ඒ වුණාම ඒ සැකය දුරු කර ගැනීම සඳහා උපකාර වන ඒ ධර්මයමයි කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අප දන්නවා තමන් වහන්සේගේ බෝධිසත්ව භූමියේදී පවා උන්වහන්සේ අසත්‍යයක් ප්‍රකාශ කළා කරලා නැහැ. වැරදි බොරුවක් කියලා නැහැ. බොරු කියලා නැහැ. බුද්ධත්වයට පැමිණ වදාරාට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැනවදාළ ඒ කරුණ විසක ගුරු වන දේවල් කවදාවත් ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා වහන්සේ කෙරෙහි අපට පුළුවන් කිසිදු සැකෙන් තොර විශ්වාසයෙන් තබන්න. ධර්මය ධර්මයේ කීවේ කුමක්ද? ධර්මය සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලා ඒක. පර්යාප්තිය සහිත නව ලෝකෝත්තර ධර්ම. ධම්ම කියන දැයි ධම්ම කියන වචනය නොඑක අර්ථයන් කියනවා අපේ ධර්මෙහි. මෙතන ධම්මේ සංකති විචිකිච්ඡති කියන තැන එන්නේ ඔය සතර්‍යාප්තික නවලෝකෝත්තර ධර්ම. පර්‍යාප්තියේ කීවේ ත්‍රිපිටක ධර්මයට නව ලෝකෝත්තර ධර්මයේ කීවේ ලෝකෝත්තර ධර්ම නවය. සතර මාර්ග, සතර ඵල, නිබ්බාන. කෙනෙකුට ඒවා පිළිබඳවද සැක ඇති වෙන්නට පුළුවන්. මේ විදිහේ ධර්ම තිබේද? සෝවාන් ආදී මාර්ගසිත, ඵලසිත, ඒ මාර්ගසිත, ඵලසිත කියන මේවායින් අරමුණු කරන හැමදෙනාම බෞද්ධයන් ඒකාන්ත සැපේසේ පිළිගන්නා නිවන ඉතිහාසයක් ඇද්ද කියලා එහෙම සැකෙිටෙන්නට පුළුවන්. පර්‍යාප්තිය තිරෙන්නේ ඒ නිවන කරා යන මඟ දැක්වීම සඳහා. පර්‍යාප්තිය ඒ සඳහායි. නේ පර්‍යාප්තිය කොටින් දක්වනවා නම් කියන්නට තිරෙන්නේ ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි පිළිපැදීම කෙසේ කළ යුතුදයි කියා දක්වන දක්වන මේ ප්‍රකාශයකට හැකියි. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනානි කළේ. ධර්ම දේශනානි කළේ. ඒ දේශනාවේ ඇතුළත් වන්නේ කුමක්ද? ඒ දේශනාවේ ඇතුළත් වන කරුණ ප්‍රධාන වශයෙන් බෙදාගත්තොත් එකක් එක කොටසක් තිබෙන්නේ තමාගේ කය වචන කියන මේ ద్వාර දෙක වරදින් මුදවා ගැනීම පිළිබඳ වූ උපදෙස් සමූහය. ඊළඟට සිත වරදට යොමු වීමෙන් වළක්වාගෙන සිතේ සමාධිය ඇති කර ගැනීම පිළිබඳ වූ උපදේශය. අනිත් එක මේ සියලුම කරදරවලට හේතු දුත වන අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා ප්‍රඥාව උපදවා ගැනීමේ පිළිවෙත. එයයි දක්වන්නේ. ඒ තුනයි කියතේ. විනය සූත්‍ර අභිධර්ම කියන එකනේ ඒකයි කියවෙන්නේ. විනයේදී කය වචන දෙක සංවර සූත්‍රය සමාධිය පිළිබඳ වූ එන කොටස ප්‍රධාන වශයෙන්. අභිධර්මය ප්‍රඥාව පිළිබඳවයි. නිෂ්පර්යාය දේශනාව. ප්‍රඥාව. ඉතින් මේ විදිහට ගත්තම සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියන මේ ධර්මයේ පිළිබඳව කෙනෙකුට සැකෙන්න. එහෙම ධර්මයක් පිළියෙහෙ. මේක ඇත්තක්. අන්න ඒ විදිහේ සැක. දුරු වීමට අන් කිසි මඟක් නැහැ. ධර්මයේම ඉගෙන ගන්නට ඕන පිළිපදින්නට. සැකේ තියෙන වරද තමයි ඒ නිසා Taman හරි හැටියට ඉගෙන ගන්නට උත්සාහයක් කරන්නේ නැහැ. ඊටත් වඩා උත්සාහ කිරීමක් එහෙම කුලින්ම අත්හරිනවා පිළිපැදීම. සැක සැක උදේ ස්ථිර පිළිපදින්නට බැහැ. ඒකයි ධර්මයේ පිළිබඳ සැකය තිබෙන වරද. ඊළඟට සංඝේ කංකති කියේ. සංඝ කීවේ කාහකද? සංඝේ කීවේ බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ඒ ධර්ම මාර්ගෙහි පිළිපැද. පිළිපැදීමෙන් ලැබිය යුතු ප්‍රතිඵල ලබාගත් ආර්ය සංඝයා සෝතාපට්ටි සකදාගාම අනාගාම අරහත් කියන ඒ සතර මාර්ග සතර ඵල කියන මේවාට පැමිණ පුතුමන්තයි එතන සංඝ කියලා කියනවා. ඒ ආර්ය මාර්ගයට පැමිණීමට උත්සාහ කරන උතුමෝද ඒ ගොඩහිලා ගම. ඒ නිසා තමයි ඒ ඉතින් ඒ සංඝයා පිළිබඳව ඇතිවන්නා වූ සැකය ආර්ය සංඝයා ආර්ය සංඝයා පිළිබඳව ඇතිවන්නා වූ සැකය. ඉතින් ඒ ආර්ය සංඝයා තමයි සුපටිපන්න, උදුපටිපන්න, නායපටිපන්න, සාමීචිපටිපන්න ආදි වශයෙන් මේ ගුණයන්ගෙන් දක්වන. ඒ පිළිවෙතෙහි ඍජුව පිළිපැත් පිළිපැත්තා. උදුපටිපන්න. ඒ ඉතින් මනාකොට පිළිපැත්තා ආදි වශයෙන් පිළිපැදෙන කොටස. මේ සංඝයා පිළිබඳ සැකය. ඒක තමයි සංඝේ කංකති විචිකිච්ඡ. ඊළඟට ශික්ෂාය කංකති විචිකිච්ඡති. ශික්ෂා කීවේ විවිධ ශික්ෂාවන්. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන ප්‍රඥා ශික්ෂා කියන ඒ ශික්ෂා ත්‍රය පිළිබඳ වූ සැකය. දැන් සීලය පිළිබඳව සැක දුරු කරගන්නට බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව දක්වා තිබෙන දේශනා කර තිබෙන කරුණ හොඳට බලන්න. දැන් සීල ගන්ධ සමෝ ගන්ධෝ කුතෝ නාම භවිෂ්‍යති. යෝ සමන් අනුවාතේච පටිවාතේච වායති. බුදුරජාණන් වහන්සේ වදාළා. සීල ගන්ධ සමෝ ගන්ධෝ සීල් සුවඳෙන් තවත් සුවඳක් කොහිද කියා වහන්සේ අහත්වා. කුතෝ නාම භවිෂ්‍යති කොහේ නම් ඇත්තේද යෝ සමන් අනුවාතේච පටිවාතේච වායති අනුවාත පටිවාත කියන උඩු සුළඟ යටි සුළඟ කියන මේ හැම පැත්තටම හමා යන සිල් සුළඟෙන් තවත් සුළඟක් කෝපිවා සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන් කුතෝ ద్వාරං වාපන නිබ්බාන නගරස්ත පවේසනේ සග්ගාරෝහණ සෝපාමන් දෙව්ලොවට නගින්නට මේ වගේ තවත් ඊමඟක් ඕ කොහෙද තියෙන්නේ වෙරි ඊමඟක් නෑ සග්ගාරෝහණ සෝපාමන් අඤ්ඤං සීල සමන්තුකෝ සීලේලෙන් අන්‍ය වූ වක්කෝ ద్వාරං වාපම නිබ්බාන නගරස්ස පවේසනේ නිර්වාණය නැමැති පුරයට ඇතුළු වීමට තිබෙන සීලයෙන් තවත් දොරටුවක් කෝ නගංගා යමුනා ചാපි සරබූවා සරස්වති නින්නගාවා චිරවති මහීචාපි මහා නදී සත්තුනන්ති විසෝධේතුම් යම් මලං ඉදපාරිනා ඒ විදිහේ එනවනේ ගාථා වගේ මතක නැහැ ඒ ගංගා යමුනා අචිරවති ආදී ඔය මහා ගංගා තිරෙන්නේ ඒ ගංගාවල ජලයේ පිරිසුදු කරන්නට පුළුවන් නම් කර හැකේ මේ ශරීරයේ කියන දේවල් සෝදා හරි නමුත් සීලය නැමැති ජලයෙන් මොනවාද සෝදා හරිතයි කෙලෙස් සෝදා හරි ඒ වගේ සීලය පිළිබඳ ඉතින් ඒ සීලයේ තිබෙන නොයෙක් ප්‍රභේද වෙනවා ඒවා පිළිබඳ ඉතින් ඒක ඕන දැනගන්න එතකොට සීල ශික්ෂාව ඕන කරනවා බුදුරජාණන් වහන්සේ වෙතින්ම ඒ ගණක මුගල්ලාන ඇවිත් ඇසුවනේ ස්වාමීන් වහන්සේ නිර්වාණය පිළිබඳව දේශනා කරන උතුමාණන් වහන්සේ. නිර්වාණ ගාමී ප්‍රතිපදාවට දක්වන උතුමාණන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිටිනවා. සමහර එක්කේ මාර්ගෙහි පිළිපදින. ඒත් සමහරු ඒ නිවනට පැමිණෙන්නේ නැහැ. ඒ මොකද? මොකද නිර්වාණ ගාම නිවනක් ඇත්තේය. එහෙමයි කිව්වේ. නිවනක් ඇත්තේය. ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ප්‍රකාශ කරන ඔබ වහන්සේත් සිටිනවා. ඒ ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ අතුරෙන් සමහරෙක් ඒ නිවනට පැමිණෙන්නේ නැහැ. ඒට හේතු කවරේද? මොකක්ද හේතුව? ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුගේ නැසී ප්‍රශ්නයක් ඔබ දන්නවාද රජගහ නුවරට යන පාර කියන්නේ කවුරු හරි ඇවිත් ඔබගෙන් ඇහුවොත් ඔබට කියා දෙන්නට පුළුවන් කියා දෙන්න. ඉතින් කිව්වනේ ඔව් පිළිවෙත. රජගහනුවරට යන පාර කියන හැටි ඔව් කීවා. කොයිතරම් දෙනෙක් ඇහුවත් ඔව් රජගහනුවරට යන පාර කියන්නේ ගන්න කෙනෙක්. ඒ නිසා කියා දෙනවා. ඉතින් ඒ අහපු විදිහට ඒ විදිහටම ඒ ගමන් මාර්ගෙහි ගිය කෙනෙක් රජගහනුවරට පැමිණෙනවාද? ස්වාමීන් වහන්සේ ඔබට හැකියි. ඔබගේ මාර්ග සලකුණු අහගෙන ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඔය ඔහුට හිතෙන හිතෙන පැත්තේ යම් කියොත් ඔහු රජගහනුවරට යාවි. ඔහුට නම් රජගහනුවරට යන්න ලැබෙන්නේ වෙන වෙන තැන් වලට ඔහු යාවි ස්වාමී. ඒ වගේ සමාය මේ නිවන නිවනක් පැත්තේය. ඒ නිර්වාණගාමී මාර්ගය ප්‍රකාශ කරන දේශික වූ තථාගතයන් වහන්සේ වෙන තමන් වහන්සේට ඒත් තමන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ ශ්‍රාවකයෝ ඉන්නවා ඒ මාර්ගෙහි පිළිපැද නිවනට පැමිණෙනවා. ඇතැම් වූ ඒ මාර්ගෙහි පිළිපදින්නේ නැහැ. ඒ පිළි නොපැදීම නිසා නිවනට පැමිණෙන්නේ නැහැ. ඒකට උන්වහන්සේ අහනවා තමන් වහන්සේ කුමක් කරන්නේ? කුමක් කරන්නේ? ඉතින් කාකට හරි මේ ශික්ෂාව පිළිබඳව සැකේ දුරු වී ගියේ නම් ඒ කියන්නේ සැක දුරවන්නේ අපි ඒකත් සැලකිය යුතු කාරණයක්. ඒ සැකය ඉතුරුාම නැතිවන්නේ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණි කෙනෙකුට. නමුත් මේ සැකය ලෞකික තත්වයෙන් දුරු කරගන්නට පුළුවන් කෙනෙකු තමා අර සංඛා විතරණ විසුද්ධිය උපදවා ගත්ත චුල්ලසෝතාපන්නයා. චුල්ලසෝතාපන්න. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ඒ භාවනා මාර්ගෙහි පිළිපදිනවා නම් ඒ පිළිපදින තැනත්තා පිළිපැදීම නිසා ලබන Tamange දියුණුව නිසා ඔහුට සැකයක් කියන එක ඉතිරිවන්නේ නැහැ පරිදි ඒ නිසා තමයි ඇතම් අවස්ථා තිබෙනවා ඒ භාවනා කරන පින්වතුන්ට භාවනා කරන පින්වතුන්ට බලවත් වූ ශ්‍රද්ධාව උපදින අවස්ථා තිබෙනවා අනේ බුදුරජාණන් වහන්සේ මේ කාරණය අපට දේශනා කළා නේද? මේ එය නේද මා මේ දැන් දකින්නේ නැත්නම් මට මේ අත්දැකීම් වශයෙන් නැතිවන්නේ වහන්සේ දේශනා කළ කරුණ නේද කියලා තමන්ට ඒ කාරණු ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවවලදී බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ මායට ශික්ෂාව පිළිබඳව සැකයි පිළිවන් ශික්ෂාව පිළිබඳව සැකය මුලදීම දුරු කරගන්නට ඕනේ. මේ ප්‍රතිපත්තිය පිළිබඳව පිළිගන්නට ඕනේ කෙනෙකුට බලවත් වූ විශ්වාසයක් ඇදහිීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියෙහි හරි හැටියට යෙදෙන්නට බෑ. එතකොට යෙදෙන්නේ වාග හිතකින් සම්පූර්ණ හිතෙන් නෙවෙයි. ශික්ෂාව පිළිබඳව. එතකොට ඒ ශික්ෂාව ත්‍රිවිධ ශික්ෂාවයි ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව ඒ පිළිබඳව ඇතිවන්නා වූ සිතේයි සික්ඛාය කන්ටති චති උබ්බන්තේ කන්ටති කීවේ මීට පියේ పూర్වාත්ම භාවයන් පිළිබඳව අපරම්පේ කීවේ මීට පසු ලැබෙන ආත්ම භාවයන් පිළිබඳව උබ්බත්තා පරන්තේ කියන්නේ දෙකම පිළිබඳව ඇතිවන්නා වූ සැක ඊටපච්චේතා පටිච්ච සමුප්පන්නේ ධම්මේසු කන්ටති විචිත්තති කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ සැකේ කියන මේ බුද්ධ ආදී අටතැනක සැකේ තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. එහෙම තමයි ඔය විචිකිච්ඡා නීවරණ වශයෙන් දක්වන්නේ. විචිකිච්ඡා. අනිත් එක හීනය. හීනය කීවේ සිතේ ඇතිවන අලස බව. ඒවා අකුසල් සිත්වල ඇතිවන ස්වභාවයක්. කුසල් සිත්වල නෙවෙයි. මතක තබා ගන්න. හීනය මිද්දේ කියන මේ දෙක ඔවුනොවුන්ගෙන් වෙන්ව උපදනා ධර්ම දෙකක් නෙවෙයි. හීනය මෙතන දක්වා තිබෙන්නේ ක්ලේශයක් හැටියට මිද්දය මෙතන නම් වශයෙන් උදුරා දක්වලා නැත්තේ හීනය මිද්දයෙන් තොරව ඇති වන්නක් නොවේ. ඒ නිසා මේ දෙකමයි එකට උපදින්නේ. ඒ මිද්දේ අත්‍යර මෙතන හීනය පමණයි කෙලස් වලදී බදාරලා තියෙන්නේ. හීනය. ඒකේ හීනය කියන්නේ සිතේ ඇතිවන අලස බව. ඒ අලස බව අකුසල ධර්මයක් හීන කියන්නේ. අකුසල ධර්මයක්. ඒ උපදින්නේ පංචසු සසංඛාරික චිත්තේසු කියලා දක්වනවා. අකුසල් සිත් අතුරෙන් සසංඛාරික සිත් තිබෙනවා පහක්. ලෝභ මූලයේ හතරයි, ද්වේෂ මූලයේ එකයි. ඒ පහේ ඇතිවන තීන මිද්ද දෙක අතුරෙන් මේ තීනය තමයි මෙතන දක්වා තිබෙන්නේ. එතකොට සිත අලස කරන කාර්යෙහි යොදවන්නට බැරි බවට පත් කරන පසුබස් වෙන ස්වභාවය තමයි තීන කියන්නේ. උද්ධච්චයේ කීවේ සිතේ ඇතිවන ඒ අකුසල් සිතේ උපදනා නොසන්සුන් බව. ඒ උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතේ බලවත්කම ඇති වෙනවා. හැම අකුසල් සිතකම උද්ධච්චයේ තිබෙනවා. උද්ධච්චය කියන්නේ නොසන්සුන් ගතිය. ඒක සමාධියට ප්‍රතිවිරුද්ධයි. නමුත් සමාධිමත් සිතේ ඒ කියන්නේ සමාධිය උපදනා සමාධියයි කියේ ඒකග්ගතාවය. ඒකග්ගතාව හැම සිතකම ලැබෙනවා. හැම සිතකම ලැබෙනවා. උද්දච්චය හැම සිතකම ලැබෙන එකක් නෙවෙයි. උද්දච්චය ලැබෙන්නේ අකුසල් සිත්වල පවණයි. උද්දච්චය ලැබෙන්නේ. අකුසල් සිත්වලත් ඒකග්ගතාවයි කියන සමාධි නාමයෙන් දැක්වෙන ඒක මිච්ඡා සමාධියක්. ඒ ඒ ඒකග්ගතාව ලැබෙනවා. එතකොට ඒකග්ගතාවයේ තිබෙන්නේ අර උද්දච්ච ස්වභාවයට විරුද්ධ බවක්. සංසුන් බවක් තිබෙනවා. සම්සුන් බවක් මේ තන්පත් බවක් පිළිගන්න. ඒ ඒකාග්‍රතාව. උද්දච්චයේ තිබෙන්නේ චංචල බවක්, සැලෙන බවක්. ඉතින් මේ දෙකම එකසිතේ ඇති වෙනවා. අකුසල් සිතේ මේ දෙකම තිබෙනවා. ඉතින් ඒක කොහොමද අපි තේරුම් ගන්න? ඒ නිසා තමයි උපමාවක් දක්වන්නේ. යස් දෙන කරත්තයක නැග යන කෙනෙක් වගේ. කරත්තයේ ගැස් වෙනවා. ඒ ගැස්වීම වශයෙන් මේ තැනත්තා ගැස් වෙනවා. නමුත් කරත්තෙහි පිහිටා සිටිනවායි ගැස්සීමක්. ඒ මොකද ඒ ඒකාග්‍රතාව බලවත් ඒකාග්‍රතාව නොවේ. නෑ. ඒකාග්‍රතාව යෙදෙන හැම සිතකම ඒක අපි කතා කරන්නේ ඒ තීනේ තීනේ ඔව් තීනේ සංස්කාරික සිත් වල පන්න. නෑ අකුසලයේම පමණක් නෙවෙයි අකුසලයට නෙමෙයි. දැන් දැන් සසංඛාරික සිතේ කියන එක හීන මිද්ද නැතිවත් ලැබෙන සිතක්. හීන මිද්ද සසංඛාරික සිත්වල ඒකාන්තයෙන්ම ලැබෙන්නේ නෑ. ඔව්. ඒ කියන්නේ සසංඛාරික අකුසල් සිත් පහක් තිබෙනවානේ. ඒ සසංඛාරික අකුසල් සිත් පහේ හීන මිද්ද දෙක නියතයෙන්ම යෙදෙන්නේ නැහැ. අනියතයෝදීනේ ඒ සසංකාරික සිත් අකුසල් සිත් පහේ තමා තීන නිද්ද යෙදෙතොත් යෙදෙන්නේ. යෙදෙන්නේ යෙදෙතොත් යෙදෙන්නේ. අනේ යෙදුණු අවස්ථාවකදී තීන නිද්දයන් ටිකක් පසුබාන ස්වභාවයක් ඒ සිිතේ ඇති වෙනවා. ඒ සසංකාරික සිත්. ඈ? උද්දච්චය. ඒකනේ අකුසල් අකුසල් උපදිනවනේ රහත් වෙනතුරු. නේ? අකුසල් උපදින උද්දච්ච සම්ප්‍රයුක්ත සිතාව. ලෝභ මූල, විචිගත, විපයුක්ත සිත් හතරක්. රහත් මගින් නැති කරන තුරු උපදිනවා. ඒ නිසා උද්දච්චය තියෙනවා. අපි සෞසිත වශයෙන් ගත්තම. අන්න ඒ උද්දච්චය ඊළඟට අහිරිකය කියලා ගත්තා. අහිරිකය කියන්නේ පාපයට ලැජ්ජා නොවන ස්වභාවය. අනුත්ප්පේ කියන්නේ පාපයට බිය නොවන